දැන් සිත කියලා අපි අඳුරගන්නේ දැනීමෙන් නේද? දැනීමක් නැත්නම් සිත තියෙනවා කියලා ප්‍රොප්පු කරන්න පුළුවන්ද? මෙයා ඇල්ලුවාය, මෙයා මගේ ඇඟේ වැදුනාය, මං කෑවාය, මං සිත සතපුණාය, මට රිදෙනවාය. මේ ඔක්කොම දැනීමනේ. විඥාණය තමයි ඒ චක්කු විඥාණය, සෝත විඥාණය, ජීවා විඥාණය, පොට්ටබ්බ විඥාන මේ විඥාන වලින් තමයි සිත තීරණය වෙන්නේ. සිතක් තියෙනවායි කියලා. ඒ විඥාණය දැනීමෙන් තමයි දැනගන්නේ. දැනීමක් නැත්තම් දැනගන්න බෑ. ඒ නිසා මේ අත ගන්න ක්‍රමවේදය ක්‍රියාවලිය අපිට නවත්තන්න බෑ. වර්තමානයේ සිත් කොච්චරක් පොළවේ තියෙනවද? ඒක ගණන් ගන්න ක්‍රමයක් තියෙනවා. හැබැයි ඒක ගොඩාක් සංකීර්ණයි. දැන් වයින්කොට ඒ වැක්තට සමවැදෙනාම සරිතාඳුරන්ට කියන්න පුළුවන්ලු වතුර බිඳ කීයක් වැටෙනවද කියලා. මුළු වර්ෂෙම වතුර බිඳ ඒකට කැල්කියුලේෂන් එකක් තියෙනවා. ගණනක් තියෙනවා. පොළොවට සමවැදෙනාම මේක භ්‍රමණ වේගය කියන්න පුළුවන්. ඇයි පොළවට සමවැදලා සමවැදලා සමවැදලා පොළවේ භ්‍රමණ වේගයයි තමන්ගේ සෛලවල සිතේ භ්‍රමණ වේගය දෙක එකතු වුනාම එයාට කියන්න පුළුවන් මේ සෛලවල භ්‍රමණ වේගයෙන් පොළොව කොච්චර භ්‍රමණය වෙනවද කියලා. හේතුව යම් වස්තුවක් භ්‍රමණය වෙනවා නම් ඒ වස්තුවත් එක්ක තියෙන වස්තු ඔක්කොම මේ ප්‍රමණය ක්‍රමයටම භ්‍රමණය වෙනවා. පෑන් එකට අපි සතපණක් තියලා වල ගැට ගන්නවා. ගැට ගාලා පෑන් එක තුනට දැම්මාම පෑන් එක තුනේට කරකිනවා. තුනේ වේගයෙන්. සතපණක් තුනේ වේගයෙන් කරකිනවා. බෝතලයක් එල්ලුවම ඒකත් තුනේ වේගෙන් කැරකෙනයි. ෆෑන් එක තුනේ වේගෙන් කැරකෙන්නේ. තප්පරයට වට 20ක් කැරකෙනවා නම් අර බෝතලෙත් වට 20ක් කැරකෙනවා. එහෙනම් පෘථිවියේ භ්‍රමණයේ වේගෙටම මේකේ තියෙන අනුභ්‍රමණය වෙනවා, සෛල භ්‍රමණය වෙනවා. එහෙනම් යම් කිසි කෙනෙක් කායානුපස්සනාව හරියට තේරුම් ගත්තාම එයා හරියටම කියනවා දැන් පෘථිවියේ භ්‍රමණ වේගය මෙච්චරයි කියලා. එයාට ඒ සෛලවල භ්‍රමණ වේගය දැනෙනවා. ඒකට සමවැදලා බලනවාම එයාට තේරෙනවා තප්පරයට මෙච්චර වේගකින් මේක කරකිනවයි කියලා. ඒක එයා ගණන් නැදුවාම එයා පෘථිවිය භ්‍රමණ වේගය දන්නවා. ඒක ගණිතය. කායानुපස්සනාවේ කොටසක්. ඒවත් දැනීමක්. චිත නෙමෙයි. දැනීමක් විතරයි. සිත පවතින්නේ දැනීම මත සිත නිදාස් වෙන්නේ දැනීම නිරෝධ වීම මත දැන් රාගය දැනගන්නව නෙමෙයිද ද්වේෂය දැනගන්නව නෙමෙයිද මෝහය දැනගන්නව නෙමෙයිද පරිගැනීම දැනගන්නව නෙමෙයිද මේ දැනීම නිසා තමයි සිත පවතින්නේ අලෝභ අද්වේෂ අමෝහ කියලා කියන්නේ ඒක දැනගැනීම නිදාස් කරනවා එතකොට යා නිරෝධයටපත් වෙනවා හරි සරලයි එහෙම දෙයක් තියෙනවාය කියලා දැනගත්තාම කෙලෙස්ය නිරෝධ වෙන්නේ නැහැ ක්‍රියා විරහිත වෙනවා ක්‍රියා විරහි කියන. එයාට ක්‍රියාත්මක වෙන දැන් බලන්න අමතක වෙලා තරහා යන අවස්ථා. ඒ කියන්නේ උත්තටම තරහා වෙලා තමන් ඉන්න ඉතින තැන ඔක්කොම අමතක වෙලා මිනිස්සු ඉස්සරහා පිට අර මනස පෙරලගෙන දානවා. ගාලා පස්සේ ටිකක් නිවෙනකොට අපිට තියෙන තරහාගය. දැන් වටපිට බැලුවම මෙතන රෙදි යනගෙන ඉන්න බෑනේ අපිට ලැජ්ජාවේ. ආයේ කවෙන්ද එතන වැට යන්නෙත් නෑනේ අපි. යන්න බෑ. ඒ සමාජෙට මුණ දෙන්න බෑ. හැබැයි ගහනකොට කිසිම ලැජ්ජාවක් තිබුණ නෑනේ. ලස්සනට හිටියානේ. මොකද ඒ තමන්ව අමතක වුණා. අමතක වුණාම එයා තිරිසනෙක් වගේ ඇසිරෙනවා. මතක් වුණාම මතකේ තිබුණාම එයාට එහෙම ඇසිරෙන්න බෑ. ඒ නිසා මේ දැනගන්න හැම මොහොතෙම අර කෙලෙස් ටික නිරෝධ වෙලා යනවා. හැබැයි ඇත්තටම වෙන්නේ නිරෝධය තුළ ක්‍රියා විරහිත වීමක්. අර දැනගෙන එන තරහා පාලනයයි. කතා කරන්නේ තරහා ගියා. එයා දන්නා තරහා ගිය බව. මම කරන්න තියෙන මිනිස්සුගේ දුර්වලකම් කියලා ආක බලන කරබයන් ඉන්නවා. ඇයි එයාට දැනගෙන තරහා ගින් තින්නේ? ඒක ආණි අඩුයි. ප්‍රතිඵලයක් නෑ. හේතු හැදුනොත් ඒ හේතුවට ඵලයක් හැදෙන්න තරම් ශක්තිමත් නෑ හේතු. දරුවෝ ඡන්දගාල රුපියල් 20ක් දෙනවා. පුතේ රස්සාවක් කරගෙන ජීවත් වෙන. කල්පනා කරන පාන් ගෙඩියක් ගන්නද රුපියල් 20. ඒ රුපියල් 20ක් මුදලක් තමයි, ධනයක් තමයි, වස්තුවක් තමයි. දෙමව්පියන්ගෙන් ලැබිච්ච දාය හැබැයි එකෙන් මොකුත් කරන්න බෑ. ඒ වගේ මේ Taman තුල අට ගන්නා වූ හේතුතර රුපියල් 20 වාගේ. හේතුවක් ඇදෙනවා හැබැයි ඵලයක් ගන්න බෑ. ඒකෙන් දිනුවක් ලබන්න බෑ. ඒක නිසා භවයක් නිර්මාණය වෙන්නේ භවයක් හදන්න වත්කන්න හේතුවට. ඒ නිසා ඒක ක්‍රියා විරහිත වෙලා යනවා. ඒකයි 100ෙන් දැනගැනීමේ තියෙන වාසිය. දැන් රාගය තියෙනකොට 100ෙන් දැනගත්තම මේක උඩට එන්නේ. ඒ යටපත් වෙලා යනවා. පලිගන්න යනවා. පලිගන්න යනකොටම තේරෙන මේක වැරදි මේ. ඒගොල්ලෝ බෝධිසත්වරු. ඉතින් තුන්තරා බෝධිය පතාගෙන නැති ඒගොල්ලන්ගේ දුර්වලකම් කවදාද අදාගන්නේ. නිකන් මිනිසුන්ට ගාලා බොරුවට කර්ම රැස් කරන්න ඕනේ නැහැ කියලා 100 ආපු ගම. ආපහු හැරිලා එනවනේ. පලි ගන්න නෑනේ. මග රැකලා ගන්න නෑනේ. ක්‍රියා විරහිත වෙනවා ඒක. සියෙන් දැන ගැනීම විතරයි මේක සම්මා සතිය. දැනගත්තත් ඇති වෙනවා දැන නොගත්තත් ඇති වෙනවා. දැනගෙන කෑවත් බඩ පිරෙනවා ටීවී බල බල ඒ කල්පනාවෙන් කෑවත් බඩ පිරෙනවා. දැන් ටීවී බල බල කනකොට කන එක දන්නේ නැත්නම් යාට බත් කිලෝ 25ක් විතර කවන්න පුළුවන්. එහෙම කැවෙන්නේ නැහනේ. ටීවී බල බල පොත් කියව කියව කෑවත් බත් පාර්සලයක් කන්න පුළුවන්. 100න් අනල කන කන කෙනත් බත් පාර්සලයක් කන්න. ඒ කියන්නේ කොච්චර කෑවත් ඒ ප්‍රමාණයට එයා යන්න බෑ කියන එකනේ. දැනගෙන කළත් නොදැන කළත් කර්ම හැදෙනවාමයි. ඒක අනවශ්‍යයි. එයා අනවශ්‍ය බවට පත් කරන්නේ Taman වඩන කමටාන තුලින්. අත්හැරීම තුලින් මේක අනවශ්‍යයි මට නිවන් දකින්න. මේක අනවශ්‍යයි මට. ඕමම අත්හැරලා අත්හැරලා අත්හැරලා අත්හැරලා අර දැනීමේ අවශ්‍යතාවය නැත්තටම නැති කරනවා. ඒකනේ ලැබෙන දේ අකන්නේ. බලාපොරොත්තු වෙන දේ කන්නේ. එයාට අවශ්‍ය දේ අකන්නේ. ලැබෙන දේ ගන්නවා. මෙතනම ඉන්නේ කියලා එහෙම හිතන්නේ. ඉන්න තැන ඉන්නවා. එයාටන සෑයීමටපත් වෙනවා. එයාට ඕන විදිහට තැනක් හදන්නේ. තීන තැනින් එයා තැනතෙනවා. එයාට ඕන දේ අඳින්නේ. තීන දේ අඳ ගන්නවා. අර දැනීම ගොඩාක් අඩුයි එයාට. ඔව් දෙතිස් කතා මොකක්ද කියලා පොඩි ලයිස්තුවක් අදලා ඒක බලාගෙන දෙතිස් කතාෙන් තොරව කතා කරන්නකො දවසට කතා කරන්න බෑ වචන දායම. වචන නැහැ. ඒකට අපි කියනවා කට උතර නැති වෙනවා කියලා. කතා කරන්න බෑ. මේ එකක් තමයි බුදුවර දේශනා කළා තියෙන්නේ. නමුත් අද අපි කතා කරන්න කට හරිනකොටම පටන් ගන්න දෙතිස් කතාව වෙන්නේ. දෙතිස් කතාව. මොකද දැන් අර ගුරුවරයා ආවේ නැත්තේ. දැන් මේක උපදෝපයක්න කතා කරන්නේ. එයා හාවෙන්නේ නැත්තේ එයාට එන්න බැරි නිසා. ඒක අපිට ප්‍රශ්නයක් වෙන්න බෑ. ඉන්න කට්ටිය තියාගෙන වැඩ කරන්නේ ආපු නැති එක්කෙනා ගැන කාලය යොමු කරනවා. යොමු කරනවා. එයා නිවාඩු වැඩිපුර ගන්නවා කියලා පොඩ විවේචනය කළා දොස් කියලා යන තිතන ටිකක් එයාට අපාස කරලා එකක් කරනවා. ඊට පස්සේ මේගොල්ලෝ දැනගන්න අපි නිවාඩු ගත්තත් අපට toy ටිකම නයි වෙන්නේ කියලා. ඊට පස්සේ එක්කෙනා නෙමෙයි දෙන්නෙක් නිවාඩු යනවා ඊට පස්සේ. තුන් දෙනෙක් නිවාඩු යනවා. කොහොමම ඒක ඉවරටම ඉවරයි. කෙනෙක් ආවේ නැහැ. නමුත් අනිත් කට්ටියට ඒක දන්නන්න හරි මොනවාරි එයාට ප්‍රශ්නයක් ඇති. ඕගොල්ලෝ ඒ වැඩේ කරගෙන යන්න එයාගේ වැඩ කොටසත් කරන්න. එයාගේ පාඩම ඕගොල්ලෝ ගන්න. ප්‍රශ්නයක් නැහැ. එයාට මොනවාරි ප්‍රශ්නයක් ඇති. මේ අපි දන්නේ නැහැ හරියටම. ඒ හින්දා මේ එයාට මුකුත් කියන්න එපා. දොස් කියන්න. එයා ආවට පස්සේ තියා කියනකම් අපි අහන්නෙත් නැහැ. තනිකෙන් ඉන්නවද කෑම කෑවද වැඩේ කරගෙන යන්න කියලා. එයාටත් අරීතට අමාරි. එයා නිවාඩු ගන්නෙත් නැහැ. අනිත් කට්ටියක් බලනවා. බලන්න එච්චර මේ කියන්නේ නැතුව නිවාඩු ගත්ත වචනේ හරි හොඳ කෙනෙක්. මෙයාව දාලා යන්නේ. අරයා යන්නෙත් නැහැ. මේගොල්ලෝ යන්නෙත් නැහැ. සම්මා වාචාවේ තියෙන වටිනාකම. අපි ළඟ සම්මා වාචාව නැහැ. ඔක්කොම තියෙන පරුසා පිසුනා සම්පප්පලාප. අර මනස එනකොටම පතුරු යන්න බයන බලනකොට ඒ මනසක අම්මා මැරිලා ඊයේ. කොහොමද මේ මනස වැඩට එන්නේ? ආන්නේ මොනවද කියලා. එන්න කලින් ගේට්ටුව ළඟ ඉඳලාම බයිනවා මේ මනස. ඊයේ ඉඳලාම බැනලා ඊයේ දවස පුරාම බැනලා අම්මතනම බයිනවා යාට. ඒකෙන් අර මිනිස්සුත් කලකිරිලා මේ මිනිස්සුත් කලකිරිලා ආයතනෙම කඩන් වැටෙනවා. සම්මා වාචාව නැහැ. නිවැරදි දැක්මක් නැහැ. යාපත් ඇසිරීමක් නැහැ. අපි හිතන්නේ නෝ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා සතිය කියන්නේ වෙනම එකක් කියලා නෑ. සම්මා දිට්ඨිය තුලත් තියෙන සම්මා සතිය තමයි. අපි යාපත් ලෙස දකිනකොට සීයෙන්නේ දකින්න ඕනේ. සම්මා සතියනේ ඒ දකින්නේ. යාපත්ව සවන් දෙනකොට ඒක සීයෙන් සවන් දුන්නොත් නේ යාපතක් වෙන්නේ. නිවැරදි එක සවන් දෙන්න එපා. ඒක නිවැරදිව සමන් දෙනවද නැද්ද කියලා දැනගන්න එපා. ඒක තුල සම්මා සතියක් තමයි වැඩෙන්නේ. හැම අෂ්ටාංගික මාර්ගයක් තුලම සම්මා සතිය තියෙන්නේ. නිවීම වෙනුවෙන් ඕනම උදාහරණයක් උපමාවක් ගන්න පුළුවන්. ඒක වරදක්න බුදුවරු කොච්චර උපමා ගත්තද? අඹ ගැන උපමා ගන්නවා, ඉබ්බා ගැන උපමා ගන්නවා, කලය ගැන උපමා ගන්නවා. ගොඩාක් උපමා ගන්නවා බුදුහාමුදුරුවෝ. හැබැයි හැමදේම නිවීම වෙනුවෙන් ගන්න එක ඒ සම්මා වාචාවට ගන්න එකක්. අපි තවත් කෙනෙකුගේ හිත දිනා ගන්න කතිකත්වය පෙන්වන්න අනිත් අයත් එක්ක ගොඩාක් සම්බන්ධකම් පවත්වන්න අපිට අපේ දැනුම මේ විදහා පාන්න එහෙම උපමා ගන්නනේ හැම උපමාවක් තුළම අපි පිරිනනවා උපමා උදාහරණ උපමේය ගත යුත්තේ අපේ නිවීමටත් අනිත් අයගේ නිවීමටත් ඒක ඒක කොච්චර දුර්වල එකක් වුණත් ඒක ප්‍රශ්නයක් නෙමෙයි ඒ දුල දෙන්නම නිවෙනවනේ ඒක ප්‍රශ්නයක් නෙමෙයි කමඨාන වඩන එක නෙමෙයි දක්ෂකම. කමඨාන තේරුම් ගන්න එකයි දක්ෂකම. විද්‍යාව වඩන එක නෙමෙයි දක්ෂකම. කවුද කිය විද්‍යාව වඩන එක දක්ෂකම කියලා. එහෙම වඩපු කිසිම කෙනෙක් තුන්තරා බෝධියකින් පිරිණිවිලා මම දැකලා නැහැ. මට හම්බෙලා නැහැ එම එම විද්වතුන්. විද්‍යාව වඩන කට්ටිය දක්ෂ නැහැ. අවිද්‍යාව කුමක්දයි කියලා තේරුම් ගන්න කෙනා තමයි දක්ෂ. එයා තමයි ටග්ගල විද්‍යාවට සමවදින්නේ. ඇයි? අවිද්‍යාව හඳුරන්නේ නැති කෙනා අවිද්‍යාව පැත්තකින් තියලා විද්‍යාව කියලා අලුතෙන් වඩනකොට අඳුරන්නේ නැති නිසා හැමදාම යට වැරදෙනවා. එයාගේ විද්‍යාවම අවිද්‍යාවසෙන් ක්‍රියාත්මක නැයි. එයා විද්‍යාව වැඩුවට වැඩක් නැහැ. අවිද්‍යාව කියන එක මොකක්ද කියලා අඳුරගත්තේ නැත්නම් එයා කොහොමද විද්‍යාව අරියට අරිම කියලා දන්නේ? ඒ කියන්නේ විද්‍යාව අඳුරන්නේත් නැහැ. ඒ බෝධිසත්වර කවදාවත් ඈතර වෙන්නේ නැහැ. අපේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කුමක්ද? දැන් හැමදේම සිතයි කියලා අපි දකින්නත්, හැයෙන දේ සිතයි කියලා දැනගන්නත්, දැනෙන දේ සිතයි කියලා අර අර පළවෙනි කමටාන, දැනෙන දේ සිතයි කියලා දැනගන්නත්, සිතන දේ සිතයි කියලා දැනගන්නත් අපි ඉස්සෙල්ලා මොනවද දැනගන්න ඕනේ? අපේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මොකද්ද කියලා දැනගන්න ඕනේ. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගය නොදන්න කෙනෙක් බෞද්ධයෙක් හොයන්න පුළුවන්ද කියලා කිව්වේ එහෙම බෞද්ධයෙක් නෑ. ඇයි? බෞද්ධයෙකුට ආර්ය අෂ්ටාංගික මාර්ගය නොදැන බෞද්ධකම හින්න බෑ. අනිවාර්යෙන් එයා දන්නවා. පන්සිල් පද පහ එයා ආලා තිනොයි කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දන්නවා. නම් පන්සිල් කියන්නේ මොකද්ද? දසසිල් කියන්නේ මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. මෙච්චර කාලයක් අපි ඒක නොදැන හිටියා නම් ඒක දැනගත යුතුයි. ලෝකේ සිල් කියලා එකක් නැහැ. ඇයි? සිල් කියලා එක තුල තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ප්‍රාණඝාත නොකරමි, සොරකම් නොකරමි, බොරු නොකියමි, අනාචාරය නොඇසිරමි. දැන් මේ කියන පදවල තියෙන සම්මා කම්මන්තේ වායාමයේ නෙමෙයිද? ආජීවයේ නෙමෙයිද? බොරු නොකියමි, සම්මා වාචාව නෙමෙයිද? යාපද්දේ දකිමි, නිවැරදි දේ දකිමු. සුරාව නෙමෙයිද? මත් වෙනවා නෙමෙයිද? එහෙනම් මේ දස සීලයේ තුල හදලා තින්නේ මොකද්ද මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කරන ප්‍රතිපදාව. තවත් ක්‍රමයක් ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කරන්න. හැම සීලයක් තුලින්ම අර කියන සම්මා ක්‍රම 8න් එකක් වැඩෙනවා. ඉන්සා නොකර, පීඩා නොකර, සත්ව ඝාතන නොකර, හොරකම් නොකර, අනවශ්‍ය වැඩ නොකර මං ඉන්න ඕනේ. සම්මා සතිය මේ වැඩෙන්නේ. එතකොට මේක කොහොමද දසසීල් කියලා මං තව දෘෂ්ටියක් හදන්නේ? දසසිල් කියන නමින් ආර්ය අෂ්ටාංගික මාර්ගය මම වඩන්නේ. දසසීලයේ ප්‍රගුණ වෙනකොට ප්‍රගුණ වෙන්නේ දසසිල් නෙමෙයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රගුණ වෙන්නේ. හැම දේ තුළම යථාර්ථය දැනගෙන කිසිම දෙයක් ගනුදෙනු නොකර හොරකම් කරන්නේ නැතුව සත්තු මරන්නේ නැතුව බොරු කියන්නේ නැතුව එකතු කරන්නේ නැතුව මාන්නයෙන් කටයුතු කරන්නේ නැතුව සංගීතයට වාල් වෙන්නේ නැතුව ඉතුවාකාරකමෙන් වැඩ කරන්නේ නැතුව මෙන්න මේ ආකාරයට ජීවත් වෙනකොට ඇතුළ පුදුමාකාර තැම්පත් භාවයක් ඇති වෙනවා. එයා දැක්කාම කියන මේගොල්ලෝ නම් බුදුන් සරණ යන කට්ටිය. පේනවා. ඒක නිකන් ඉරියව් වල තියෙනවා. එච්චර තැම්පත්. මොකද්ද මේ වැඩිලා තියෙන්නේ? සමාධිය. තැම්පත් භාවය. ඇස්වල සමාධිය. කන්වල සමාධිය පාඩු වෙන්නවා. මිනිස්සයයිලා බයිනවා. පැය ගාණක් බයිනවා. පතුරු යනවා. කන්වල සමාධිය වඩලා. උත්තර නැහැ. කිසිම ප්‍රශ්නෙට උත්තර දෙන්න අහගෙන ඉන්නවා. පාරිසරික විඩාවන් උලඟ වැස්ස සීතල දරාගෙන ඉන්න කිසිම ගැටලුවක් නැහැ. කයේ සමාධිය වැඩිලා. සිතවිලි කිසිම දෙයක් සිතන්නෙත් නැහැ. සිතන දේ එක්ක පොරබදින්නෙත් නැහැ. චිත්ත සමාධිය වැඩිලා. එහෙනම් දසසිල් පුරුදු කරනකොටත් සම්මා සමාධියයි සම්මා මේ සීයයි දෙකම වැඩෙනවා. සම්මා සතියයි සම්මා සමාධියයි නොවැඩෙන සීලයක් මේ ලෝකේ කිසිම තැනක නැහැ. මොන සීලේ වැඩුවත් අර දෙක වැඩෙනවා. ඇයි? 100න් හිටියේ නැත්තම් කොහොමද ඒක නොකරන්නේ? ඒක වැළකෙන්නේ. අනිවාර්යෙන් වැඩෙනවා. එහෙනම් මේ ආර්ය ශ්‍රාවකයයිම නැත්තම් මේකේන ධර්ම මාර්ගයේ ගමන් කරන තාපසයා ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ මම වඩන ආර්ය අෂ්ටාංගික මාර්ගය මොකද්ද? නැවත අපි අර මුලතැනට මෙනවා. පටන් ගත්ත තැනට මෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය නොදන්න කෙනෙක් බෞද්ධයෙක් ඉන්න බෑ. එහෙනම් සෑම කෙනාම ආර්ය අෂ්ටාංගික මාර්ගය දන්නවා. ඔය කවුරුත් මේ රාත්තුන් නෑනේ. ඇයි මේ කට්ටිය මේ සෝතාපන්න වුණ නැත්තේ? සතර පායෙන්වත් මිදුණ නැත්තේ? මොකද්ද ප්‍රශ්නේ? අනාර්ය අෂ්ටාංගික මාර්ගය දන්නේ ආරියටම. ඕම් ප්‍රශ්නේ. සැප හරියටම හඳුරන්නේ දුක් විඳින මිනිස්යාලු. ඒ අටුලේ සැප දරා ගන්න බැරි තරමට ඒක දැනෙන්නේ. කවදාවත් දුක අඳුරන්නේ නැති මිනිසයාට මොනතරම් සැපක් දුන්නත් එයා ඒක රසනම් කාලා විසි කරනවා. සද්දනම් හාලයක අමතක නැයි. එයාට ඒක ගානක් නෑ. එයා ඒක දන්නේ අඳුරන්නේ. ඕම එකක් තමයි වෙලා තියෙන්නේ අපට. අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න හදන එකෙන් සෑහීමටපත් වෙන්නේ නැයි. අනාර්ය අෂ්ටාංගික මාර්ගය දන්නේ නැති නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැරදෙන තැන් දුර්වලකම් අපේ තියෙන අඩුපාඩු නිවැරදි තැන් මොකවත් අපි හඳුරන්නේ ඉස්සෙල්ලාම පැය 24ක් කමඨාණක් වශයෙන් මම වැරදි ලෙස දකින්නේ දවසකට කොච්චර වෙලාවකද ඒක ලියනවා. ආ දැන් නම් අරයාගේ අරයාට එලා දැක්කා. අපාසෙන් වාගේ දැක්කා. මේ දේ මේ මේම වෙන්න ඕනේ. හැබැයි මේම වෙලා තිබුණා. ඒක මං හෙලා දැක්කා. ඒක ලියනවා. වැරදිව දැක්ක දේවල්. ඇයෙනකොට වැඩක් නෑ. අර මිනිස්සු කොයි වෙලෙත් මටමනේ බනින්නේ මටමනේ දොස් කියන්නේ. වැරදිව ශ්‍රවණය කරන ඒවත් ලියනවා. වැඩ කටයුතු කරනකොට වැරදි ලෙස කටයුතු කරනවා. සංවරයක් නැතුව සීලයක් නැතුව ිතුවක්කාරකමෙන් මාන්නේ. ඔක්කොම ලියනවා. දැන් අවස බලනවා මම අනාර්ය අෂ්ටාංගික මාර්ගයේ පැය කීයක් හිටියද? ආර්ය අෂ්ටාංගික මාර්ග කොහොමද නිවනට යන්නේ? හොඳ දේ හොඳමනේ. ඇයි ඒකට අපි මේකටයි අපිට කාලය ඕනේ. මේක නිවැරදි කරන්න. අනාර්ය අෂ්ටාංගික මාර්ගයේ කොච්චරක් හිටියද කාලේ? පැය 12ක් ඉඳලා. එතකොට පැය 12ක් අනාර්ය අෂ්ටාංගික මාර්ගයේ හිටියා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉතුරු පැය 12 හිටියද? නෑනේ. එහෙම හිටියානම් අනිවාර්යෙන් ඒ අවබෝධය මේක මෙල්ල කරනවානේ. එහෙම හිටියෙත් නෑ. එතකොට මොනවද ඉඳ හිටියේ මම? මෝහයෙන් පැය 12ක් හිටියා. හමෝහයෙන් හිටියා පැය 12ක්. හැබැයි ඒ හමෝහයෙන් මං ඉඳලා තින්නේ අනාර්ය අෂ්ටාංගික මාර්ගය තුල. මෝහෙන් හිටියා. එතන මොකවත් මම දන්නේ නැහැ. ඔයේ හිටියා. අමෝහයෙන් හිටියාම එතන විද්‍යාවම තියෙන්න ඕනේ අවිද්‍යාව තියෙන්න පුළුවන්. අවිද්‍යාව කරන්නත් මේ අමෝහය තියෙන්න ඕනේ. වැරදි වැඩ කරන්න, පලි ගන්න, කලවරවල ඇඟිලා ඉඳලා පාර දෙන්න අමෝහය තියෙන්න ඕනේ. හරියට 100 තියෙන්න ඕනේ. නැත්නම් ඒ වැඩේ කරන්න බෑ. හොරකම් කරන මනුස්සයා තරම් 100 තියෙන මනුස්සයෙක් නෑ. පොළවට පය තියෙන එක දන්නේ නැහැ. ඝාටනගල කොස් කඩාගෙන කොස් ගෙඩිය බිම හතරින් නැතුව ඒක හදේ තියාගෙන ගයෙන් බයිනවා. කොච්චර දක්ෂද කියලා gediya බිම වැටුන මිනිස්සු හැරෙනවා. එච්චර 100ක් තියෙනවා මේ මිනිස්සයාට. මට මතක එක පන්සලක රජමා විහාරයක් නෙමෙයි ඒක පුරාණ විහාරයක්. ඒ විහාරය අපි නම සාකච්ඡා කරන්නේ. උදේ පාන්දර නායකාම්දරුව මේ පායි 40ට විතර ඇවිල්ලා බලනකොට මේ ගස් තියෙන 40ක් විතර මේ පොල් ගස් එකකවත් පොල් නැහැ. අනිත් දඩලු කඩන්න හිටියේ. අනිත් දඩලු කරන මිනිසයා ඉන්නේ එක ගෙඩියක්වත් නැහැ. නහයකඳුරු වාඩිලා කල්පනා කරන මේ ගස් 40 ගානක මේ එක පොල් ගෙඩියක්වත් හැබැයි එක ගෙඩියක්වත් වැටුනේත් නෑ සද්දෙත් නෑ නායකාන්දරන්ට හඩනීය නිින්ද යන්නේ ටික ගසනීප ගතිය තියෙන නිසා රාත්‍රිසේ නිතරම හැරෙනවා ඉතින් පැයෙන් පැයට ආරම් පැයක් ඇතුළත ඔක්කොම කඩන්න බෑනේ. නම් පැයෙන් පැයට ආරන පොල් ගෙඩියක්වත් ඇවුන්නේ නෑනේ. හොයන්නම බෑ. පස්සේ පොලිසියට බාර දීලා සැකසයිත අරගෙන ගිහිල්ලා ගානකොට තමයිලු ප්‍රශ්නේ හොයාගත්තේ මේ කඩපු මිනිසයා මේ පුදුම තාක්ෂණයක්. ඒ මිනිස්සු 6 දෙනෙක් විතර ඇවිල්ලා එක්කෙනෙක් උඩට ගිහිල්ලා පොල් කඩනකොට හතර දිනෙක් මොකද්ද කරන්නේ මේ වැලේ වේලෙන දෙපට සිවුරු දෙකක් එකට එකතු කරලා හතර පැත්තෙන් අල්ලනවා. එක මොනසේ ටෝච් එක හරියටම සිවුර මැදට ගන්නවා. අර මැදට එළිය ඒ එළියටලු පොල් දාන්නේ. එක gediyeයි දාන්නේ එක සැරේට. ඒක හරම් පැත්තකින් තිබ්බම ඊළඟ gediye දානවා. මුළු වත්තේම පොල් කඩලා තින එක සද්දයක් නැ කිසිම කෙනෙක් දන්නෙත් නැ පොල් ටිකක් අරගෙන මිනිස්සු පාන්දර පිටතත් වෙලා. මේ සිද්ධියයි අපි මෙතනට සම්බන්ධ කළේ වැරදි වැඩ කරන මනුස්සයත් මේකින සීය වඩනවා. සම්මා සමාධිය නෙමෙයි අතොල වැඩෙන්නේ මිත්‍යා සමාධිය. ඒක සමාධියක්නේ. එක සමාධියක් තමයි. මිත්‍යාවෙන් යන සමාධියක්. මිත්‍යාවෙන් යන සතියක් ඒක. එයා වඩනවා ඒක. සම්මා දිට්ඨිය වෙනකොට මිත්‍යා දිට්ඨියක් වඩනවා. දැන් කුණුහරුප කතා කරන බීලා මේ පාරවල් වල මේ කෑගගා මිනිසුන්ට බැන බැන අපහාස කර කර යන මිනිස්සයා මොනවද වඩන්නේ? මිත්‍යා වාචාව වඩනවා මේ මිනිස්සයා. එහත් එකක් වඩනවා. ආර්ය මාර්ගයේ යන කට්ටිය බොහොම ලස්සන වචන පාවිච්චි කරනවා. ඒ කට්ටිය සම්මා වාචාව වඩනවා. එහෙනම් අපි තුල පවතින මිත්‍යාව මොකද්ද කියලා අපි දන්නේ නැත්නම් අපේ ජීවිතය තුළ පවතින අනාර්ය පැත්ත මොකක්ද කියලා හරියටම අපි දන්නේ නැත්නම් අපි කොහොමද සම්මාව හරියටම වඩන්නේ? අපි දන්නේ නැහැ මිත්‍යාව මොකක්ද කියලා. ආර්ය අෂ්ටාංගික මාර්ගය හරියට වඩනවයි කියන තීරණයට එන්නේ කොහොමද අපි තුළ තියෙන අනාර්ය පැත්ත අපි දන්නේ නැත්නම්? අනාර්යක හරියට දැනගන්න එපායි. ආර්යක හරියට වැඩෙන්න.